ඉතින්දී අපි මතක් කරගත්තා එක්තරා අවස්ථාවකදී කොසඹෑරුව නුවර ගෝචිතාරාමේ හිටිය භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි මත ගැටීමක් ඇති වෙනවා. උන්වහන්සේලා අතර දබරයක් ඇති වෙනවා, කලහයක් ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උත්සාහ කරනවා ඒක සමනයටපත් කරන්න. නමුත් උන්වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේගේ වචනයටවත් අවනත වෙන්නේ නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිස අතහැරලා වඩිනවා. එතෙන්දී <clears throat> මුලින්ම වැඩිනවා බහු කියන සාමින් වහන්සේ ඉන්න ඒ වනාන්තරයට එතෙන්දී උන්වහන්සේ බොහොම උදකලාව තනියම ඉන්න බව තේරුම් අරගෙන උන්වහන්සේගේ සුව දුක් විමසලා උන්වහන්සේට ධර්ම කතාවක් කරලා ඊට පස්සේ වඩිනවා පාචීන වංශදාය කියන කොටසට ඒකත් වනාන්තරයක් ඒකේ ඇත්තටම ස්වාමීන් වහන්සලා තුන් නමක් ඊටාම සමගි සම්පන්නව වාසය කරනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, කිම්බිල ස්වාමීන් වහන්සේ, නන්දිය ස්වාමීන් වහන්සේ. ඒතර මේ සාන්නාසලා තුන් නම සුවසේ වාසය කරනවා. උන්වහන්සේලාගේ සුවදුත් භාගතුන් වහන්සේ විමසනවා. එතකොට උන්වහන්සේලා එතෙන්දී තමන් වහන්සේලා සුවසේ පින්නපාතේ ලැබමින් ප්‍රත්‍ය පහසුකම් ලැබමින් වාසය කරන බව භාගතුන් වහන්සේ දැනුම් දුන්නාට පස්සේ උන්වහන්සේලා කොතරම් සමග සම්පන්නව වාසය කරනවාද කියන කාරණයත් බුදුරජාන් වහන්සේ විමසනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් විස්තර කරනවා අපි කිරි වතුරයි වගේ බොහොම සමග සම්පන්නව වාසය කරනවා. ඔවුනෝන් කෙරෙහි මිත්‍රශීලීව කටයුතු කරනවා. ඔවුනෝන් දෙහා ප්‍රියසින් බලනවා. ඒ වගේමයි හමුවේහි නොහමුවේහි මෛත්‍රී සහගතව කාය කර්මයෙන්, වචී කර්මයෙන්, මනෝ කර්මයෙන් කටයුතු කරනවා කියලා. ඉතින් මේක සුළුපටු කාරණයක් නෙමෙයි. මොකද වික්ෂුන් වහන්සේලා තුන්නමක් ඒ විදිහට එකට වාසය කරනකොට විවිධ අන්දමින් මතභේද ඇති වෙන්න පුළුවන් ඔවුලොන් අතර විවිධාකාර විෂමතාවයන් ඇති වෙන්න පුළුවන් අදහස් වල විෂමතාවයන් ඇති වෙන්න පුළුවන් නමුත් මේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් මතක් කරනවා තමන් කොයිතරම්නම් සුහදව ඔවුනොන්ට මෛත්‍රී සහගතව මිත්‍රශීලීව වාසය කරනවාද කියන කාරණය. එතෙන්දී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මම උත්සාහ කරනවා මගේ අදහස් පැත්තකින් තියලා මගේ අභිමතාර්ථයන් පැත්තකින් තියලා මේ අනිත් ස්වාමීන් වහන්සේලා දෙනමගේ අදහස් අනුව උන්වහන්සේලාගේ මතයට ගරු කරමින් මෙතනදී කටයුතු කරන්න මම උත්සාහත් වෙනවා. ඒ නිසා ස්වාමීනි මම මෙතන අපි තුන්දෙනා කටයුතු කරන්නේ කයින් තුන්දෙනෙක් වුණාට හිතින් එක්කෙනෙක් වගේ කියලා උන්වහන්සේ හරි ලස්සනට බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඉතින් මේ බඳුම ප්‍රකාශයක් නන්දිය ස්වාමීන් වහන්සේත් කරනවා. මේ බඳුව ප්‍රකාශයක් කිම්බිල ස්වාමීන් වහන්සේත් කරනවා. එතකොට අපිට තේරෙනවා උන්වහන්සේලා තුන්නමම ඒ වගේ ඊටාම සමගි සම්පන්නව වාසය කරපු ආකාරය. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා තුන්නමගේ ඒ සමාග්‍රිය දැකලා සතුටු වෙලා ඊට පස්සේ විමසනවා කොහොමද භාවනා කටයුතු කියලා. කොහොමද මේ සාමාන්‍ය මනුෂ්‍ය ධර්ම අභිභවා ගිහිල්ලා උත්තරී මනුෂ්‍ය ධර්ම මේ වෙනකොට සාක්ෂාත් කරලා තියෙනවද? කියන කාරණේ විමසනවා. එතෙන්දී අනුරුද්ධ සාමණේර වහන්සේ තමන් වහන්සේ භාවනාවේදී මුහුණ පාන යම් ගැටලුවක් ඉදිරිපත් කරනවා. උන්වහන්සේ මේ වෙන විට දිවස් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්න වකවානුවක් අපි දන්නවා අහලා තියෙනවා මේ බුද්ධ ශාසනයේ දිවස්ලාභීන් අතර අග්‍රස්ථානයටපත් වෙන්නේ ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඉතින් මේ වෙනකොට හැබැයි උන්වහන්සේ රහත් භාවයටපත් වෙලා නැහැ. තාමත් ඒ සඳහා වෑයම් කරමින් අනිකුත් ඒ කුසලතාවයන් දිනු කරගන්න උත්සාහත් වෙමින් ඉන්න අවස්ථාව. ඉතින් මෙතෙන්දී තමන් වහන්සේට තියෙන ගැටලු කීපයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තමන් වහන්සේත් බෝධිසත්ව කාලෙදී මේ වගේම ප්‍රශ්නයකට මුහුණ පෑවා. ඇතැම් වෙලාවට හොඳට ආලෝකය තියෙනවා හැබැයි රූප පේන්නේ නැහැ. ඇතැම් වෙලාවට රූප පේන්න ගන්නවා හැබැයි ආලෝකයේ ප්‍රමාණවත් නැහැ. මේ දෙක අතර නිවැරදි සංකලනයක්, නිවැරදි ගැළපීමක්, සමබර වීමක් ඇති කරගන්න මට එකපාරටම නොහැකි වුණා. ඉතින් එතෙන්දී මම බැලුවා විමසලා මොනවද මේ කාරණය සඳහා විශේෂයෙන්ම පාදක වෙන්නේ? මොනවද මෙතෙන්දී මම තවදුරටත් වැඩිදුර වැඩිදුර සැලකිලිමත් විය යුතු කාරණාවක් කියලා විමසලා බැලුවාම මට තේරුණා මෙන්න මේ උපක්ලේශ කීපයක් මෙතෙන්දී අතන උපක්ලේශ 11ක් සඳහන් වෙනවා මේ සූත්‍රයේ මෙන්න මේ උපක්ලේශයන් මේ භාවනාවට නැත්නම් සමාධියට බාධා කරන ධර්ම වශයෙන් මම හඳුනගත්තා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියලා දෙනවා මේ උපක්ලේශ එකින් එක. පළවෙනි උපක්ලේශය උන්වහන්සේ කියලා දෙනවා විචිකිච්ඡා කියන උපක්ලේශය. මොකද ඇතම් වෙලාවට අපි කරගෙන යන භාවනාවට යම් හෝ සැකයක් ඇති වුණා නම් අපේ ගුරුවරයා සම්බන්ධයෙන් යම් කිසි සැකයක් ඇති වුණා නම් ධර්මයේ සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ සම්බන්ධයෙන් කල්යාණ මිත්‍රයන් සම්බන්ධයෙන් මේ අන්දිමින් විවිධ තැන්වල අපිට සැක ඇති වුණා නම් එතකොට අපි මුළු හදින් භවනා කරන එක හුඟක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. අපි දෙගිඩියාවක් අපේ හිතේ මතුවෙන්න පුළුවන්. එතකොට භවනාව සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ දෙගිඩියාව නැත්නම් සැකය විචිකිච්ඡාව උපක්ලේශයක් වශයෙන් මම තේරුම් ගත්තා. ඒ උපක්ලේශයෙන් හිත මුදවාගෙන කටයුතු කරන්න මම උත්සාහත් වුණා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාන් වහන්සේ වතක් කරන අමනසිකාරෝ කියන ඒ උපක්ලේශය එතෙන්දී විශේෂයෙන්ම දැන් අපි දන්නවා යම් අරමුණකට අවධානය යොමු කරාම අපේ හිත යොමු කරාම තමයි ඒ අරමුණ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් අපිට දැනගත හැකි වෙන්නේ. එහෙම නැතුව අපි වෙන තැනකට අවධානය යොමු කළාට ඒ කාරණාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ අමනසිකාරයක් යම් වෙලාවදී සිද්ධ වුණොත් ඒ කියන්නේ මානසිකාරය වෙනුවට අමනසිකාරයක් නම් සිද්ධ වුනේ ඉතින් එතකොට වැඩේ සාර්ථක වෙන්නේ නැහැ ඉතින් එතකොට මම බැලිය යුතු අරමුණ නැත්නම් විමසා බැලිය යුතු අරමුණ තේරුම් අරගෙන ඒ වෙතට හොඳ අවධානයක් හිත යොමු කිරීමක් කරන්න අවශ්‍යයි ඒක අවශ්‍ය වෙලාවෙදී සිද්ධ වුණේ නැත්නම් ඒ කාරණාව ඉෂ්ට වෙන්නේ නැහැ ඇතැම් වෙලාවට අපි පරක් වෙනවා ඇතැම් වෙලාවට ඉස්සර වෙනවා ඔන්නේ පෙරපසුවීම් නොවි හොඳට සමාන්තරව සමගාමීව සියල්ල සැසඳෙන අවස්ථාවේදී අපේ අවධානයත් එතෙන්ට යොමු වෙලා තියෙනවා නම් ඔන්න වැඩේ සාර්ථක වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සක්මන් භාවනාවේදී පාදයේ ස්පර්ශ වෙනකොටම අපි එතන අපේ අවධානය පවත්වන්න අවශ්‍යයි. පාදයේ ස්පර්ශ වෙන්න කලින් අපි අවධානයක් යොමු කළාට ඒ ස්පර්ශයට අදාළ තොරතුරු ටික ලැබෙන්නේ නැහැ. ස්පර්ශය සිද්ධ වුණාට පස්සේ අපි අවධානය යොමු කළාටත් එතකොටත් අර උණු උණුවේ මේ තොරතුරු ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදීම සිද්ධ වෙන දේ අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ පෙරපසු නොවි හරියටම හිතෙන්ට හිත එතෙන්ට ඉලක්ක කළා, එල්ල කළා. අවධානය එතෙන්ට යොමු කිරීම මානසිකාරයේ යෙදීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒක ඒ කුසලතාවය තමයි හුඟක් දුරට අපි සක්මන් භාවනාවේදී මුල් කාලේදී දිනු කරන්නේ. ඒකම අපි අරගෙන එනවා, පාවිච්චි කරනවා අනිකුත් විපස්සනා කර්මස්ථානයන් වඩන්නත්. දැන් මේ සමතේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බඳු මානසිකාරයක් අවශ්‍යයි. ඒ උමනා කරන අවධානය හිත යොමු කිරීම සිද්ධ කරන්න අවශ්‍යයි. ඒක හරියට සිද්ධ වුණේ නැත්තම් ඒ කියන්නේ මානසිකාරය වෙනුවට අමනසිකාරයක් නම් සිද්ධ වුණේ එතකොටත් වැඩි සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අමනසිකාරය උපක්ලේශයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ තීන මිද්දය උන්වහන්සේ දේශනා කරනවා ඇතම් වෙලාවට හිතේ නැත්නම් චෛතසිකවල යම්සි මෙලි ගතියක්, උදාසීන ගතියක්, ඔතෑණි ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒවැය තියෙන අර කාර්යශූර බව අඩු වෙන්න පුළුවන්. එතකොටත් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා හිත හොඳට ප්‍රබෝධමත්ව කාර්යශීලීව නැත්නම් ක්‍රියාශූරාන්දමින් කර්මන්‍යන්දමින් පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඇතැම් වෙලාවකට මේ කර්මන්නේ බව ක්‍රියාශීලී බව හිතට ලැබිලා නැත්තම් පවතින්නේ නැත්තම් එතකොටත් අර වගේ අපි කරන අභ්‍යාසයේ තරම් දුරට සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා තීන මිද්දයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපක්ලේශයක් වශයෙන්. ඊට පස්සේ චම්බි තත්තං කියලා ඊළඟ උපක්ලේශය දේශනා කරනවා. ඒ කියන්නේ හිත තැති ගැනීමකට ලක් වෙලා නම්. බිය වීමකට ලක් වෙලා නම් එතෙන්දෙත් වැඩේ අසාර්ථකයි. මොකද හිත තියෙන්නේ සම්පූර්ණයම මේ වමනා කරන අරමුණේ නෙමෙයි. භාවනා කර්මස්ථානයේ නෙමෙයි. ඒ වෙනකොට යම්කිසි තැති ගැනීමක් හිතේ තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතන්න මේ පින්වතුන් භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙනවා. හැබැයි ලොකු මුදලක් අතේ තියෙනවා. ඒ ලොකු මුදලත් අතේ තියාගෙන තමයි භාවනාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් එතකොට S2 පියාගත්තාම හිතේ යම්කිසි තැති ගැනීමක් ඇති වෙනවා. මේ ලොකු මුදල යම්කිසි කෙනෙක් හොරෙන් ගනීදෝ මගෙන් උදුරා ගනීදෝ මං ඇස් දෙක පියාගත්ත වෙලාවේ මේක කවුරු හරි අරගනීදෝ කියලා යම්කිසි බියක් තැතිගැන්මක් හිතේ පහළ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව අපිට මේ චම්බි දත්තම් කියන එක අවස්ථාවක් එක උදාහරණයක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් වෙලාවකදී සමාහලාවට අපි භවනාව ඉදිරියට කරගෙන යනකොට අපි අහලා තියෙනවා මෙන්න මේ බඳු දෙයක් ඉදිරියේදී සිද්ධ වෙනවා කියලා. ඉතින් අපි ඒක බලාපොරොත්තුෙන් දැන් කමටහන වඩාගෙන යනවා. හැබැයි තැති ගැනීමක් හිත ඇතුලේ ඇති වෙන්න පුළුවන් තාම මේ මේක දැන් සිද්ධ වෙයිදෝ එතෙන්දි මොකද මම කරන්නේ මම ඒක හරියට සකස් කරගනීද නැත්නම් ඒක සමබර කරගනීද මේ අවස්ථාවේදී මට කලින් අවස්ථාවකදී නම් මට ඒකදී හරියට මුහුණ දෙන්න බැරි වුණා මේ වෙලාවේදී මට මේක සකස් කරගන්න ඒකට හරියට මුහුණ දෙන්න අවස්ථාව ලැබෙයිද කියලා අර ඒ අවස්ථාව පිළිබඳව එළඹෙන අවස්ථාව පිළිබඳව තත්ත්වගැනීමක් ඇති වෙන්නත් පුළුවන් සමහර විට අපි සක්මනක් වගේ දෙයක් කරනකොට සමලාවට මේ අනිත් අයත් බලන් ඉන්නවා. ඉතින් අනිත් අය බලන් ඉඳලා මං ගැන මොනවා හරි හිතයිද? ඒ අය මේ නියම් කසිනෝ කඩුවක් කියයිද ඒ වගේ දේවලුත් අපේ හිතේ ඇති වෙන්න පුළුවන් নানা ප්‍රකාර අන්දමින් අපේ හිතේ තැතිගැන්මක් ඇති වෙනවා කියන එක වෙන්න පුළුවන් ඉතින් බන්දු තැතිගැන්මක් හිතේ තියෙනකොට බියක් හිතේ තියෙනකොට එතෙන්දිත් මේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ මොකද අර හිත නිකන් ඇකිලිලා තියෙන්නේ හිතට විවෘත වෙන්න හිතට සහනශීලීව ගත කරන්න සැහැල්ලුවෙන් ඉන්න අවස්ථාවක් නැහැ මොකද හිතේ තියෙන තැතිගැන්ම ඒ නිසා මේ තැතිගැන්ම කියන එකත් බුදුරජාණන් වහන්සේ උපක්ලේශයක් වශයෙන් භාවිතාක් මේ පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම වනාන්තරයක වගේ කෙනෙක් භාවනා කරනවා නම් ඇතැම් විට ඉතින් සොර සතුරන්ගෙන් එහෙමත් නැත්නම් වන සතුන්ගෙන් සර්පයින්ගෙන් ඒ වගේ යම් යම් බාධාවන් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒවා ගැනත් හිතේ තැතිගැන්මක් තියෙනවා නම් බයක් තියෙනවා නම් එතකොටත් භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රායෝගිකව හිතලා බලනකොට මේ තැති ගැනීම කියන එකත් භාවනාවට සෑහෙන දුරට බලපාන උපක්ලේශයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ කාරණාවත් බුදුරජාණන් වහන්සේ මේ අනුරුද්ධ සාමීන් වහන්සේට කියලා දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කියලා දෙනවා උබ්බෙල්ලං කියලා මේ හිත යම්කිසි දෙයක් ඉෂ්ට වීම නිසා ඉපිලීමට ලක්වීම. ඕන්ට වඩා ඉහළ යාම, උඩ යාම, නැත්නම් ඕන්ට වඩා සතුටු වීම කියන අවස්ථාවත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපක්ලේශයක් වශයෙන්. මොකද අපි හුඟක් උත්සාහ කළා තමයි භාවනාවක් වඩන්නේ. සමානාපදෙන්න නැගිටිනවා ඊට පස්සේ ඒ කටයුතු සාමාන්‍ය ශරීර පිළිදැගුම් කටයුතු අවසන් වුණාට පස්සේ තින් බොහොම උත්සාහයෙන් භාවනාව කරගෙන යනවා. ඉතින් එහෙම බොහොම කැපවීමෙන් භාවනා කරපු කෙනෙක් මුල් කාලේදී කිසිම ප්‍රතිඵලයක් නැතිව ඉඳලා යම් අවස්ථාවක මේ ප්‍රතිඵල ලැබෙන්න ගත්තාම ක්ෂණිකව ඔන්න ප්‍රතිඵලයක් ලැබුණාම ඒක සමහරවිට අපිට දරා ගන්න බෑ. එච්චරට හිත පිනා යනවා. හිත ඉපිලෙනවා. ප්‍රමෝදයටපත් වෙනවා අමන්දානන්දනයටපත් වෙනවා මොකද මේ මෙතෙක් කාලයක් ලකූ පරිශ්‍රමයක් දරලා ලබාගත් ප්‍රතිඵලය. නමුත් ඒ ලබාගත් ප්‍රතිඵලයම හැබැයි ඊළඟට අපිට හරහට හිරිනවා මොකද ඒක හරියට පාලනය කරගන්න මධ්‍යස්ථ සිතින් දරා ගන්න අපිට තේරෙන්නේ නැහැ. මොකක් වෙලාවට මුලින්ම හිත ධානයකට වගේ කෙනෙක්ගේ සමවැදුණා නම් ඉතින් එතෙන්දෙත් එයාට දරා ගන්න බෑ මොකද සෑහෙන පරිශ්‍රමයක් දරලා මේ කටයුත්ත දිගට කරගෙන ආවේ. හැබැයි ඔන්න අද තමයි සාර්ථක උනේ. සාර්ථක වෙච්ච ප්‍රතිඵලය බොහොම සාමකාමී සිතකින්, සැහැල්ලු සිතකින්, සමබර හිතකින් දරා ගන්න එයාට තාම හැකියාවක් නැහැ. ඉතින් එතෙන්දී හිත වෙහෙසටපත් වෙනවා. එහෙමත් නැත්නම් ආයෙත් කඩාගෙන වැටෙනවා, බිඳුවටම වැටෙනවා. තියෙන ඔය කාරණාවත් බුදුරජාන් වහන්සේ උපක්ලේශයක් වශයෙන් මතු කරනවා. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ ප්‍රතිඵලය අපේක්ෂා කළාට මොකද එක පැත්තකින් ප්‍රතිඵලය නොලැබීම ගැන හිතේ පසුතැවීමක් ඇති වෙන්නත් පුළුවන්. ලැබුණ වෙලාවේදී ඒක දරා ගන්න බැරුව ඕන්ට වඩා උද්දාමයකට ලක් වෙලා එමත් නැත්නම් ඒ වය තුලින් යම්සි උඩඟුකමක් අහංකාරකමක් ඇති කරගෙන අනිත් පැත්ත එක සංසන්දනය කරන්න කියලා කින් নানা ආකාර ප්‍රශ්න වලට නිසා මේ ලැබෙන ප්‍රතිඵලය මූලික කරගෙනම කෙනෙක් ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සාර්ථක වීම කියන එකත් අපි බොහොම මධ්‍යස්තව දරා ගන්න නිහතමානීව කටයුතු කරන්න මතක් කරගන්න අවශ්‍ය අවස්ථාවක්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන දුට්ටුල්ලං කියන කාරණය, ඒ කියන්නේ කායික වශයෙන් අපේ හොඳ ක්‍රියාශීලී බවක් නැත්තම්, කය නිකන් ඔතෑණි ගතියක නම් ඉන්නේ. කය නිකන් හොලව ගන්න බැරි තරම් හරිම නිද්‍රාශීලී ගතියක නම් ඉන්නේ. එහෙම නැත්තම් කයේ නැහැ නම් නැත්තම් කිසිම කර්මන්නේ බවක්. ඒකතරත් භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. එදත් අපි මතක් කරගත්තා එක පැත්තකින් කය ටිකක් තරබාරු නම් සෙම රෝගයක් එහෙම තියෙනවා නම් සෙම වැඩි වෙලා වගේ තියෙනවා නම් ඉතින් එතකොට හුඟක් වෙලාවට මේ කායික කර්මන්නේ බව කායික ක්‍රියාශූර බව යෝගාචරයට මේ ලබා ගන්න ටිකක් අමාරුයි ඒ වගේ තැන්වලදී තමන් උපක්‍රමශීලීව ඉඳගෙන භවනා කරනවා වෙනුවට බොහෝ විට සක්මනකට හිත යොදන එක වඩාම සුදුසුයි මොකද සක්මනේදී යම් පමණකට අපිට එළියට ගිහිල්ලා හොඳට සක්මනක් කරලා චේතනාපූර්වකව ඇවිදලා ඉතින් මේ හිතේ ඒකාග්‍රතාවය සතිය දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් අපි ඉඳගෙන භාවනා කරන්න ගියොත් ඒ බඳු අවස්ථාවකදී හුඟක් වෙලාවට නිින්දට වැටෙනවා. මොකද අර කයෙන් එන්නේ නැහැ ඒ වමනා කරන ක්‍රියාශූර බව අවදි බව කයින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ මෙන්න මේ දුට්ටුල්ලම් කියන මෙන්න මේ කාරණාව මතක් කරනවා කායික වශයෙන් දර්ථයක් කායික වශයෙන් අකර්මණ්‍ය බවක් කායික වශයෙන් කිසි ක්‍රියාශූර බවක් නොමැතිකම උපක්ලේශයක් වශයෙන් පෙන්වනවා ඒ නිසා අපිට තේරෙනවා මේ භාවනාව කියන කාරණේදී ඒක හිතට අදාළ වුණාට මේ කයෙන් ලබාගත යුතු සහයෝගය අප්‍රමාණයි කියලා කියන්න පුළුවන් ඒ නිසා මුල් කාලෙදී කයින් ඒ තරම්ම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මොකද කයට තේරෙන්නේ මේ ඉරියව්වවත් ගත කරන්නේ. කෙනෙක් කරමිනියා ගොතාගෙන භාවනා කරන්න පටන් ගත්තොත් සමහරවිට ඒ ඉරියව්ව පවත්ව ගන්න අමාරුයි. මොකද ඒ ඉරියව්වට කය හුරු වෙලා නැහැ. හැබැයි ඉතින් උත්සාහය අහක දාන්න නැතිව, අතහැරලා දාන්න නැතිව පොඩ පොඩ යා උත්සාහ කරනවා නම් ඉරියව් මාරු කිරීම විනාඩිය විනාඩිය පොඩ පොඩ පස්සට දාලා ඒ එක ඉරියව්වේ ඉන්න පොඩ පොඩ එයා ප්‍රගුණ කරනවා නම් කාලයක් යනකොට එයාට නඩි 45ක් 50ක් පැයක් එකම ඉරියව්වේ ඉන්න පුළුවන් ගතියක් පොඩ පොඩ මේ කය තුලින් හදා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගේ තැන්වලදී අධෛර්යමත් වීම නෙමෙයි වැදගත් වෙන්නේ. එතෙන්දී අපි උපක්‍රමශීලී වෙන්න අවශ්‍යයි. කොහොමද මේ කය දැනට දෙන වදය කයෙන් ලැබෙන දරතය, කයෙන් ලැබෙන වේදනාව සමනය කරගෙන කොහොමද මම භාවනාව කරගෙන යන්නේ? ඉතින් ඒ නිසා මේ <clears throat> යෝගාවචරින් භාවනා ආසනයක් පාවිච්චි කරනවා නැත්නම් බංකුවක් පාවිච්චි කරනවා නැත්නම් කොට්ටයක් තියාගන්නවා ඒ වගේ පුංචි පුංචි උපක්‍රම පාවිච්චි කරනවා. මේ භාවනාව දිගට කිරීගෙන යනකොට පොඩ පොඩ මේ ඉරියව්වත් සකස් වෙලා එනවා. ඊට පස්සේ අද අපිට පිවිසෙන්න පුළුවන් ඊළඟ කාරණා කීපයට එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ අච්චාරද්ද වීරියං. ඒ කියන්නේ මේ තාම ප්‍රබලාන්දමේ වීරයක් ඇදීම. ඕනකට වඩා වීරිය දීම මේ භවනාවට බාධාවක් වෙන ආකාරය. අතර මුල් කාලෙදී ඊටාම ප්‍රබල වීරයක් අවශ්‍ය වෙනවා මොකද අපිට අපේ තියෙන කෙලෙස් නැත්තම් නීවරණ කඩාගෙන යන්න පුදුමාකාර වීරයක් අවශ්‍ය වෙනවා. කාමච්ඡන්දයත් ඉතාම ප්‍රබලයි, ව්‍යාපාදයත් හරිම ප්‍රබලයි. විදිබර ගතියකුත් එනවා. ඊට පස්සේ හිත විසිරෙනවා, ඊළඟට පශ්චාත්තාප වෙනවා, හිතේ සැක සංකා තියෙනවා. ඉතින් මේ වගේ ඉතාම ප්‍රබලාන්දමක කෙලෙස් අපේ හිත මෙහෙසට ලක් කරනවා. ඒවා කඩාගෙන ඒවා මැඩපවත්වගෙන ඉස්සරහට යන්න ලොකු වීරයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වීරය මුලදී එහෙම පවත්වගෙන පවත්වගෙන අපි ටික ටික ඉදිරියට යනකොට ඔන්න හිත ටික ටික හිත හික්මෙන්න පටන් ගන්නවා. අපි යම් පමණක සාර්ථකත්වයක් ලබනවා. ඔන්න සාර්ථකත්වයක් ලබන අවස්ථාවේදී අපි තේරුම් ගන්න ඕනේ දැන් අර කලින් මට්ටමේ වීර්ය පවත්වලා හරියන්නේ නැහැ. දැන් එහෙනම් මේ වීර්ය සම කරන්න අවශ්‍යයි. මේ මට්ටමට එනකොට මම අනවශ්‍ය අන්දමක අධික වීරයක් යෙදුවොත් ඒ වීරයම හේතු වෙලා හිත විසිරෙන්න ගන්නවා. භාවනාව සාර්ථක වෙනවා. ඒ නිසා මේ අධික වේගය කියන එක අපේ මුලදී අවශ්‍ය වුණාට මොකද පස්සේ ඒක ක්‍රමානුකූලව සමනය කළා අවශ්‍ය පමණට විතරක් වීරය පැවැත්වීම කියන එක අතිශය වැදගත් කාරණාවක්. ඉතින් ඒකටම අපිට එකතු කරන්න පුළුවන් අතිලීන වීරියන් කියන එක. ඒ කියන්නේ ඕන්ට වඩා අඩු වීරයක් එදුවොත්. දැන් මුල් කාලේදී එහෙම ඕන්ට වඩා අඩු වීරයක් එදුවොත් කොහොමත් ඉතින් භාවනා සාර්ථක වෙන්නේ නැහැ. හිතන්න මේ පින්තුන් සතියේකට දවසක් භාවනා කරනවා. ඉතින් ඒක ඉතින් එච්චරම ප්‍රතිඵලදායක මදි. මොකද වීරේ මදි. මොකද හරි කම්මැලි ඉතිරි දවස් ටික ඒකේ කරන්න ඉතින් වෙන වෙන දේවල්. බැදී ඉඳලා හිටලා ඔන්න දවසක් භාවනා කරනවා කියලා කරනවා. ඉතින් ඒක ඒ තරම්ම සාර්ථක වෙන ක්‍රමයක් නෙමෙයි. මොකද යොදන වීරය ප්‍රමාණවත් නැහැ. ඒ වගේමයි අපි හිතමු ආනාපාන සතිය වගේ කර්මස්ථානයක් වඩනකොට මුලදී හිත ඉතින් පිට යනවා. අරමුණෙන් අරමුණට විවිධ අරමුණු වලට පැන පැන යනවා. ඉතින් නැවත නැවත මේ හිත ගෙනල්ලා අර ආශ්වාස ප්‍රශ්වාස අරමුණේදී ලැබීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් ඉතින් මේක හරි කරදරකාරී අවස්ථාවක්. මොකද හිත කියන දෙයක් අහන්නෙම නැහැ. දිගින් දිගටම වෙන වෙන අරමුණු වලට පයින්නවා. ඉතින් අර වීරය මදි නම් එයා මේක කරන්න බෑ කියලා අත්හැරලා දානවා. නමුත් වීරවන්තයා විතරයි මේක ජය ගන්න. එතෙන්දී තමයි යා නැවත නැවත මේක අතහරින්න නැතුව කතරම් හිත පිට ගියත් කතරම් ඕමන ආරම්භනේ නොඉඳ වෙන වෙන තැන්වල හිත පිට ගියත් නැවත නැවත හිත අරමුණට නංවමින් මේ කටයුත්තේ නිරත වෙන්න පුදුමාකාර වීරයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ අඩු වීරකින් මේ කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔය වීරය අපිට සමබර කරන්න. මුලදී හොඳ ප්‍රබල වීරයක් අවශ්‍ය වෙලා ඒක ඊට පස්සේ යොදලා ඒ තුලින් සෑහෙන සාර්ථකත්වයක් අත්කරගෙන ඊට පස්සේ වීරය සම කරන්න අපි යෝගාචරයේ යෝගාචරයේ වචන ඉගෙන ගන්න අවශ්‍යයි. මේක ප්‍රායෝගිකව ඉගෙන ගන්න අවශ්‍යයි. මේක වචනයෙන් ඇහුවා කියලා පොතින් බැලුවා කියලා බණකට ඇහුවා කියලා මේක සාර්ථක වෙන්නේ නැහැ අපිම භාවනාව කරගෙන යනකොට මොකද්ද මේ වීර්ය සම කරනවා කියලා කියන්නේ සම්බර කරනවා කියලා කියන්නේ කියලා ඒක තමන්ම ප්‍රායෝගිකව අත්හදා බලන්න වෙනස්කම් කරලා බලන්න යම්කිසි ප්‍රයත්නයක් දැරිය යුතුයි ඒ වගේමයි මේ පින්වතුන් දන්නවා දැන් විපස්සනාවට එහෙම හැරුණාම සතිය පවත්වනවා තමයි සතිය තියෙනවා තමයි. හැබැයි සතියෙන් විතරක් සෑහීමකටපත් නොවි. අපි එතනට සම්පජඤ්ඤය එකතු කරන්න. එමත් නැත්නම් ධම්මවිචය සම්බොජ්ජංගය වඩන්න. එතරම්දක සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. මොකද විපස්සනා භාවනාදී විශේෂයෙන්ම අපිට විමර්ශනය කරන්න තියෙන අරමුණු ඒ තරම් ප්‍රණීත අරමුණු නෙමෙයි. සමහරවිට දුක් වේදනාවක්, සමහරවිට හිතරෙන විවිධාකාර අරමුණු, සිතුවිලි, සංඥා එහෙමත් නැත්නම් කායික වශයෙන් දැනෙන තද ගති, රළු ගති, උණුසුම් ගති, සිල් ගති. ඉතින් මේවා ඒ තරම් ප්‍රනීත රසවත් අරමුණු නෙමෙයි. ඉතින් මේ බඳු අරමුණකට හිත නැවත නැවත නංවමින් ඒකම හොඳට විමර්ශනය කරන්න. හිත බැහැ කියද්දී, එපා කියද්දී නැවත නැවත මේ ඒ කටයුත්තේ නිරත වෙන්න සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. හැබැයි ඉතින් ඒක සාර්ථක වෙලා හිත දැන් ඒකේ අම්සේ රසයක් තේරුම් අරගෙන ඒක හොඳින් හිත විසින්ම කරගෙන යනකොට අන්න එයාටම වැඩේ කරගන්න දීලා වීරය අඩු කරන එකත් අවශ්‍ය වෙනවා. නිසා මේවා සමත විපස් සමත විපස්සනා කියලා ભેදයක් නෑ මේ අවස්ථා දෙකේදීම වීරය සමකිරීම කියන එක යෝගාචරයෙන් ඉගෙන ගන්න අවශ්‍යයි ප්‍රායෝගිකව ඒ කටයුත්තේ නිරත වෙන්නත් අවශ්‍යයි. බුදුරජාන් වහන්සේ මෙතන ලස්සන උපමාවක් දෙනවා. යම්සි මිනිස්සෙක් වටුගුරුල්ලෙක් අල්ලද්දී ඌව ඕන්ට වඩා දැඩි ග්‍රහණයකට ලක් කළොත් අත් දෙකෙන් අල්ලලා මිරි කළා මූ පැනලායි කියලා ඕන්ට වඩා මිරි කළා තද කළා ඇල්ලුවොත් එහෙම ඒ වටකුරුල්ල මැරිලා යනවා. මොකද මේ පුංචි සතෙක් ඌට අර තරම් පීඩනයක් තෙරපීමක් දරා ගන්න බෑ. ඊට පස්සේ ඒ වෙනුවට හැබැයි මෙයා ඕන්ට වඩා ලිහිල් කළා ඇල්ලුවොත් මොකද? අර වටකුරුල්ල අත් දෙකෙන් පැනලා ඉගිල්ලා යනවා. ඒ නිසා මේ වටකුරුල්ලෙක්ව කොහොමද ඌටත් හානියක් නොවි ඒ අල්ලන්න ඕන කෙනා ඒ සතාටත් හානියක් නොකර හැබැයි පැනලා යන්නත් නොදී ඌව අත් දෙකේ රඳව ගන්න. ඔන්න උපමාව බුදුරජාන් වහන්සේ මේ සමබර වීරයක් සම්බන්ධයෙන් දීලා තියෙනවා. එතකොට අපි තේරුම් ගත යුතුයි මෙතෙන්දී වීරය නැතුවත්ද හැබැයි වීරය අධිකවත්ද මෙන්න මේ සමබර වීරය පැවැත්වීම ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව වශයෙන් නැත්නම් එන උපක්ලේශයේ වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අභිජප්පා කියන මේ උපක්ලේශය. ඉතින් එතෙන්දී අදහස් වෙන්නේ මේ මේ සාර්ථකත්වයට නැත්තම් මේ ප්‍රතිඵලයට ඇතිවන පුදුමාකාර උනන්දුව උනන්දුව කියනකටත් වඩා ආසාව. අපි බලන රූපය නැත්තම් ලැබෙන ලැබෙන ප්‍රතිඵලයට ලොකු ආසාවක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන නිකාන්තියක් කියලා. ඒ කියන්නේ අපිට සමාධියක් ඉපදුනහම ඒ සමාධියේ තියෙන සුන්දරත්වයට සමාධියේ තියෙන ආස්වාදයට අපි අපේ හිතේ යම්කිසි කැමැත්තක් ආසාවක් බැඳීමක් ඒකම ඉල්ලන ගතියක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට හොඳ අපිට සමත භාවනා පඩාන යනකොට හොඳ ආලෝකයක් පහළ වෙනවා. ඉතින් ඒ ආලෝකයට ඔන්න අපි හිතේ කැමැත්තක් ආසාවක් ඒකම ඉල්ලන ගතියක් නිකාන්තියක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔන්න හිත හොඳට සතිමත් වෙනවා. දැන් ඉතින් මතුවෙන මතුවෙන අරමුණ ගැන සිහිය යොදන්න පුළුවන්. ඊට අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ. හොඳට ඒ සතිය පවත්වනවා. ඉතින් ඔන්න ඔය ප්‍රතිඵලයටත් සමාලාට හිත ඕන්ට වඩා ආස කරන්න පුළුවන්. විශේෂයෙන්ම හිත සමාධිමත් වෙනකොට ඒ සමාධියේ තියෙන සුන්දරත්වයට, සමාධියේ තියෙන ආස්වාදයට බොහෝ විට අපි ඇලෙනවා. ඒක ඊට පස්සේ ඉල්ලනවා, ඒකට බැඳෙනවා, ඒකට ලොකු තණ්හාවක්, ආසාවක් ඇති වෙනවා. ඒ නිසා මේ භාවනාවේ ලැබෙන ප්‍රතිඵලවලට අපි ආසා කිරීම. ඒවට බැඳීම, ඒකම ඉල්ලීම, ඒකම බලාපොරොත්තුෙන් වාඩි වීම, භවනාවේ නිරත වීම නිරන්තරයෙන් වෙන්න පුළුවන්. ඇතන් විට අපි උගාක් එහා තියෙන ධ්‍යාන මාර්ගඵල අපේක්ෂාවෙන් වාඩි වෙන වෙන්නත් පුළුවන්. ඒතකොට මේ උගාක් අපේක්ෂා සහිතව අපි වාඩි වුණාම ඊතර නෑ කිසි සහනයක්. දාරකක් තිල්ලනවා මේකක් තිල්ලනවා තින් තාම පේනමාන එක ඇත්තෙත් නෑ. ඉතින් එතකොටම පුදුමාකාර අසහනකාරී ගතියක් අපේ හිත තුළ ඇති වෙනවා. මොකද භාවනාවට අවශ්‍ය හරි සංසුන්, සරල, සැහැල්ලු, සම්තෘප්තිකර මනසක්. සතුටුදායක මනසක්. ඒ බඳු පරිසරයක තමයි මේ සමතයක් වැඩෙන්නේ, ඒ බඳු පරිසරයක තමයි විපස්සනාවක් වැඩෙන්නේ. ඉතින් නමුත් අපි ඕන්ට වඩා ප්‍රතිඵල අපේක්ෂාවෙන් නම් වාඩි වෙන්නේ. ඉතින් ඔය කියන පරිසරය හිතේ හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි භාවනා කරද්දී එක පැත්තකින් අපි භාවනාවට අමතරව ඔන්න ඔයගේ කාරණා ටිකක් තේරුම් ගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් වෙන්නේ අපි නිකන් ඔහේ වාඩි වෙනවා තමයි. හැබැයි අර කාරණා ගැන නොදැනුවත්කම නිසා අපි කොච්චර භාවනා කරත් ප්‍රතිඵල ලැබෙන්නේ අපි තේරුම් ගත යුතුයි මේ භාවනාව විශේෂයෙන්ම විපස්සනාව කියන එක අතහරින මාර්ගයක්. ඒක මේ අල්ල බදා ගන්න මාර්ගයක් නෙමෙයි. ඒ නිසා අපි ප්‍රතිඵල අපේක්ෂාවෙන් මේ කටයුත්තේ නිරත වුණොත් ඒ අවශ්‍ය කරන ප්‍රතිඵලය නොලැබී යන්න ඒකම හේතුවක් වෙනවා. ඒ වගේමයි ලැබිච්ච ප්‍රතිඵලයට ආස කරන්න ගියොත් එතකොට අපිට ඊළඟ මට්ටමට නැත්නම් ඊළඟ ප්‍රතිඵලයට ය아가න්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් සමත භාවනාවේ නිරත වෙන යෝගාවචරයේ අපි තුමු ප්‍රථම ධානයේට යාගේ හිත ලක්ුණා. හැබැයි ඒකේ තියෙන ඒ සුන්දරත්වයට යාගේ හිත කැමති වෙලා ඒකම උපාදාන කරගෙන වගේ ඒකම නැවත නැවත ආසා කරමින් එතන ඉන්න තාක් එයාට දෙවෙනි ධ්‍යානයට යන්න අවස්ථාවක් නැහැ. මොකද දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන වලට යන්න නම් පළවෙනි එක අතහරින්න ඕනේ. පළවෙනි එකේ තියෙන දුර්වලකම්, අඩුපාඩුකම් එයාම තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ බඳු ප්‍රථම ධ්‍යානයක තියෙන දුර්වලකම්, අඩුපාඩුකම් තේරුම් ගන්න නම් අපි ඒක ගැන නොබැඳී ඒ දිහා බලන්න අවශ්‍යයි. හරිනම් මේ අනුන්ගේ අත්දැකීමක් දිහා අපි බලනවා වගේ ඒ දිහා බලන්න අවශ්‍යයි. එහෙම නැතුව ඉතින් අපි මේක මගේ කරගෙන ඒකෙන් ආඩම්බරයක් ඇති කරගෙන ඒකට ආසා කරගෙන ඒකම ඉල්ලගෙන ඒකෙන්ම මාන්නයක් හදාගෙන එහෙම ඉතින් කටයුතු කරන්න ගියොත් ඊළඟ ප්‍රතිඵල වලට අපිට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතක් කරනවා මෙන්න මේ භාවනාවටම ඇති වෙන ප්‍රතිඵලය. භාවනාවටම ඇති වෙන තණ්හාව. <clears throat> භාවනාවේ අපි අත්දකින ප්‍රතිඵල වලට ඇති වෙන ආසාව ඒකට භාවනාවටම බාධාවක් වෙනවා. හැබැයි මුලදී ආසාවක් නැතුවමත් බෑ. මොකද උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට භාවනා කරන්නත් ආසාවක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් කියන්නේ කුසල ඡන්දයක් කියලා. මේවත් නැත්තම් භාවනා රාමතාවයක් කියලා. ඉතින් එහෙම ඒකුත් අවශ්‍ය වෙනවා. මොකද එහෙම නැත්තම් ඉතින් අපි මේවා දිගින් දේර කල් දානවා. මේවා අනවශ්‍ය දේවල් කියලා අත්හැරලා දානවා. තාම මට මේක කරන්න වයස නැහැ කියලා පැත්තකට දානවා, කල්ලාරිනවා. ඉතින් ওই වගේ දේවල් වෙනවා. නමුත් ආසාවෙන් උනන්දුවෙන් මේ කටයුත්තේ නිරත වෙන්නත් භවනාවට යම්සි ඇල්මක්, භවනා රාමතාවයක් අවශ්‍යයි. ඉතින් අපි මේවැ කොහොමද සමබරතාවයක් ඇති කරගන්නේ? ඇත්තටම බැලුවහම හුඟක් තැන්වලදී ඔන්නේ සමබරතාවය තමයි ඊටාම වැදගත් වෙන්නේ. අපිට භාවනාව කෙරෙහි ඇල්මක් නැතුවත් බෑ. හැබැයි ඕන්ට වඩා ඇල්මක් ඇති කරගත්තොත් ඒ වුමනා කරන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ සම්බරතාවය නිවැරදිව පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒක එකwidehatකින් අසීරු කාරණයක්. අපිට මුල් කාලෙදි තේරෙන්නේ නැහැ කොච්චර දුරට මේක ඇල්මක් තිබිය යුතුද කියලා. කාලයක් යනවා තේරුම් ගන්න කොහොමද මේ හිත සම්බර කරගෙන සැහැල්ලුවෙන් අරගෙන යන්නේ දැන් හිතන්න මේ පින්වතුන් වාහනයක් අරගෙන ප්‍රධාන මාර්ගයක අධිවේගී මාර්ගයක යනවා නම් ඒ වාහනයත් හොඳට සමබර වෙලා තියෙනවා නම් රෝද හතර හොඳට සමබර කරලා තියෙනවා නම් ඉතින් ඒකට ලොකු ගැටලුවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්. අපිට ඉස්සරහත් වාහන නැත්තම් ඉතින් වාහනෙටම මේ වැඩේ කරගන්න දීලා අපිට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිඵලය හැම වෙලාවෙම ලැබෙන්නේ නැහැ. හැම වෙලාවෙදිම ඉතින් මේ ප්‍රතිඵලය නොලැබෙන නිසා ඒ කවදා හෝ ඒ ලැබිච්ච ප්‍රතිඵලයට ආසා කර කර අපි දැන් ඉන්නේ ටිකක් තදබල අවස්ථාවකද නම් නැත්නම් යම්සි බාධා සහිත අවස්ථාවකදී නම් අර ප්‍රතිඵලය අපේ හිතේ වැඩ කරනකොට සමහර දැන් ඉන්න தත්ත්වය ගැන අසහනය තව වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපි භවනාවට උත්සාහ කරගෙන යනකොට ඇතැම් අවස්ථාවන් තියෙනවා ඒ තරම්ම අපිට මේ සාර්ථකත්වයට නැත්නම් අපේ පැත්තට මේ කාරණාව ඉෂ්ට නොවන අවස්ථා. ඒ වගේ තැන්වලදී හරි පරිස්සමෙන් ඉවසීමෙන් යුක්තව යා යුතු වෙනවා. අපි අර කලින් ලැබූ ප්‍රතිඵලයක් මතක් කර කර ඒකම ඉල්ලමින් දැන් මේ ටිකක් කඩතලු සහිත පාරක යනකොට එතකොට එන්නේ හිතට තවත් අසහනයක් තවත් බරක් මොකද මේ කරගෙන යන කාරණාව ටිකක් අමාරුයි. නමුත් එතින්ද අපි බලාපොරොත්තු වෙන්නේ වෙනත් ප්‍රතිඵලයක්. එතකොට මේ දෙක අතර තියෙන නොසන්සඳීම නිසා නොගැලපීම නිසා හිත තවදුරටත් වෙහෙසට ලක් වෙනවා. ඒ නිසා අපිට අවස්ථානුකූලව හිතේ සැහැල්ලුවක් පවත්වා ගැනීම අවස්ථාවට මුහුණ දීම ඉන්ද්‍රිය සමතාවයක් පැවැත්වීම ඉතින් මේ වගේ දේවල් සෑහෙන වරද්ද වරද්දම ඉගෙන ගත යුතු වෙනවා. ඉතින් මේ දේවල් අපි කොච්චර කිව්වත් මේ වගේ තැන්වලදී අපි මුලාවට ලක් වෙනවා. අපේ අතින් වැරදි සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මේ වැරදි නැවත නැවත සකස් කරගෙන පොඩ පොඩ ඉදිරියට යා යුතු ගමනක් තමයි මේ භාවනා ප්‍රතිපදාව කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ තවත් කාරණාවක් මෙතෙන්දි මතක් කරනවා නානත්ත් සංඥා කියලා. දැන් අපි භාවනාවේ විශේෂයෙන්ම දැන් මේ කතා කරන්නේ බුදුරජාන් වහන්සේ එක්තරා සමත භාවනාවෙන් ලබා ගන්නා දියුණු ප්‍රතිඵලයක් වන දිබ්බ චක්කු කියන අවස්ථාව. ඉතින් ඒකම චතුප්පාඥානයක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවක් පසු කරගෙනකොට ඒ ලැබෙන ප්‍රතිඵලයේ තියෙන්න පුළුවන් විවිධ අරමුණු. හිතන්න යම්සි කෙනෙක් යම්සි තැනකට අවධානය යොමු කළා එතනට මේ හොඳ ආලෝක සභාවයක් පැවැත්වුවා නම් සමහරවිට එතන තියෙන දේවල් හොඳට පේන්න ගත්ත වෙන්න පුළුවන්. හැබැයි මේ පේන දේවල් වල තියෙන විචිත්‍රත්වය නිසා මේ පේන දේවල් වල තියෙන විවිධත්වය නිසා අපේ හිත ඒකට ආකර්ෂණය වෙන්නත් පුළුවන්. ඉගෙන ලැබපු ප්‍රතිඵලයේම තියෙන විචිත්‍රත්වයට හිත ආකර්ෂණය වෙන්න පුළුවන්. ඉතින් එතකොට මොකද වෙන්නේ අර පැවත්වා ගත යුතු සමබරතාවය ඔන්න ආයෙත් අමතක වෙනවා අපිට. මේ අමාරුවෙන් සමබර කළා ඔක්කොම ටික ඒක රස කළා ඒක ඉරකට අරගෙන මේ ගත්ත ප්‍රතිඵලය. හැබැයි ප්‍රතිඵලයේ තියෙන සුන්දරත්වය ප්‍රතිඵලයේ තියෙන චමත්කාරය නැත්නම් ප්‍රතිඵලයේ තියෙන විවිධාංගීකරණය නිසා අපේ හිත ඒකට ඇලෙන්නත් පුළුවන්. දැන් විශේෂයෙන් මේක වෙන්නේ සමතේදී. මොකද සමතේදී දැන් මේ උත්සාහ කරන මේ අභිඥාව ඉතින් හරිම විචිත්‍ර අභිඥාවක් වෙන්න ඇති. මොකද අනිත්‍යර නොපෙනෙන දේවල් මේ යෝගාචරයට පේනවා. ඉතින් එතකොට එයාට එයාගේ හිත මේ පෙනෙන දේවල් කෙරෙහි යනවා කියන එක සාමාන්‍ය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මේ පෙනෙන දේවලුත් নানা ප්‍රකාර දේවල් නම් විවිධාකාර දේවල් නම් එතනත් වෙන විචිත්‍රත්වයට හිත පතින් බැඳෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒක බාධාවක් බවට පත් වෙනවා. මොකද අර හිතේ තියෙන සමබරතාවය බිඳෙනවා. විපස්සනා වේදී උනත් අපි හිතමු කෙනෙක් විපස්සනාවක් වඩමින් හිටියා වේදනාවක් මුල් කරගෙන. එයාට මුලින් දැනුනේ තනි වේදනාවක් වගේ. අපි දුන් තනි දුක් වේදනාවක් ඇති වුණා. ඒක විනාඩියක් දෙකක් පවතුණා. ඊට පස්සේ අවසන් වුණා. ඉන්නේ ඔන්න ඔයගේ චිත්‍රයක් තමයි යෝගාචරයේදී අපි තුමු මුලින් තිබුණේ. පස්සේ හැබැයි එයා හොඳට අවධානය මෙතෙන්ට පවත්වන්න පවත්වන්න එයාට දැන් ටික ටික තේරෙනවා මෙතන තනි වේදනාවක් නෙමෙයි මෙතන කුඩා කුඩා වේදනා සමූහයක් තියෙනවා. එතකොට මේ කුඩා කුඩා වේදනා සමූහයට අවධානය යොමු කරද්දී එතන තියෙන විචිත්‍රත්වයට නැත්නම් එතන තියෙන අර නානත් සංඥාවට අරමුණු රාශියක් මෙතන තියෙනවා ඒක එකට ගොනු වෙලා තියෙනවා. ඉතින් ඒ විශේෂෙහි අවධානය පාත්වනකොට සමහර විට හිත විසිරෙන්න පුළුවන්. ඒ නිසා විපස්සනාවේදී උනත් මේ අවස්ථාවට කෙනෙක්ට මුණ පාන සිද්ධ වෙයි. සමහරට අපේ චිත්තානුපස්සනාවක් වඩනකොට හිතට අපි තුමු අතෝරක් නැතුව ඔන්න අරමුණු වෙනවා. අපි පසු කරගෙන ගියා එක්තරා අන්දමකින් අපි තුමු සාමකාමී අවස්ථාවක්, සමාධිමත් අවස්ථාවක්, අරමුණු අඩු අවස්ථාවක් අපි පසු කරගෙන ගියා. ඔන්න හිටි හැටියේ අරමුණු රාශියක් එනවා. ඔක්කොම නිකන් එකට කැළතිලා, එකට බැඳිලා මිශ්‍ර වෙලා අරමුණු රාශියක් එනවා. ඉතින් මේ බඳු අවස්ථාවකදී අපි කොහොමද ඒකට වෛර වෛර කරන්නේ නැතිව එහෙම නැත්නම් ඒකට අහු වෙන්නේ නැතිව ඒකෙන් චිත්ත පීඩාවක් ඇති කරගන්න නැතුව බරක් කරගන්න නැතිව කොහොමද මේ අවස්ථාව පහු කරන්නේ මේ ලැබෙන නානත් සංඥාව කොහොමද අපේ සාමකාමීව දරාගන්නේ හිත විසිරෙන්න නොදී හිතේ ඒ සමාහිත භාවය රැකගන්න ඒ වගේ දේ තැන්වලදී අපි බොහොම පරිස්සම්කාරීව සැහැල්ලුවෙන් යා යුතු වෙනවා. හුඟක් වෙලාවට වෙන එකක් තමයි අපේ හිත සැහැල්ලු වෙලා තියෙනකොට විවිධ සංඥා එන්නත් පුළුවන්. හිතන්න අපි ආනාපාන සතියක් වඩමින් ගියා. හැබැයි ඉතින් ඔන්න ආශ්වාස ප්‍රශ්වාසය හොඳට තුනී වෙලා අන්තිමට නොදැනී ගියා. ඒ ආනාපාන සති ආනාපානය නොදැනී ගිය අවස්ථාවකදී ඔන්න විවිධාකාර විචිත්‍ර සංඥාවන් හිතේ මතුවෙන්න පුළුවන්. සමහර විට බුදුරු බුදු රූපයක් පේන්න පුළුවන්, ඔන්න රස විහිදෝනවා පේන්න පුළුවන්, නැත්නම් දිව්‍ය රූපයක් පේන්න පුළුවන්, හොඳට බබලනවා පේන්න පුළුවන්. නැත්නම් විවිධ මනුස්ස දිව්‍ය සමූහයක් පේන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ අර ඒ පේන සංඥාවල තියෙන විචිත්‍රත්වය. ඒ පේන සංඥාවල තියෙන නානත්වයට අපි නොදැනුවත්වම හිත ඇදෙන්න පුළුවන්, බැඳෙන්න පුළුවන්, ඇලෙන්න පුළුවන්. <clears throat> මොකද අපි හිතේ බොහොම ඒකාකාරී අවස්ථාවක බලබල හිටිය ආශ්වාසයත් ප්‍රශ්වාසයත් ගෙවිලා ගියා. දැන් තියෙන හරිම ඒකාකාරී අවස්ථාවක්. එබඳු ඒකාකාරී අවස්ථාවකදී අර පෙන්වන නානත්ව සංඥාව හරිම ප්‍රබලයි. මේකත් අනිත් එක S2 අරගෙන ඉන්නවා වගේම පේනවා. දැන් මේ S2 වහගෙන ඉන්නේ. චිත්ත රූපයක් මේ මවලා තියෙන්නේ. විඥානයයි මේ අපිව රවට්ටලා තියෙන්නේ. නමුත් අපිට එකක්වත් මතක් වෙන්නේ නැහැ. ඒ තරමට මේ පෙන්වන සංඥාව හරිම විචිත්‍රයි. ඒ නිසා එබඳු අවස්ථාවකදී අපිට නුවණ පාවිච්චි කරගන්න බැරි වුණොත් අමතක වුණොත් අනිවාර්යෙන් මේ සංඥාවට අපි අහු වෙනවා. එතකොට අපි මේ සංඥාවට ලොකු වටිනකමක් දෙනවා. ඒ සංඥාවට නමක් දෙනවා. සංඥාවට කුජලයේ කාරෝපණය කරනවා. වටිනකමක් දීලා අන්තිමට කුජලයේ කාරෝපණය කළා ඔන්න අපේ හිත ආයිත් එකේ බැඳෙනවා, උපාදාන කරනවා. ඒ නිසා මේ විපස්සනාවේදී උනත් මේ අපිට අත්දකින්න සිද්ධ වෙන නානත් සංඥාව අපි සැලකිල්ලෙන් කටයුතු ඒ නානත් සංඥාවත් එක්ක අපි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් අතිනිජ්ජහයි තත්තං කියලා තවත් අවස්ථාවක් ඉදිරිපත් කරනවා ඒකෙදි බැඳීමක් නිජ්ජහයනේ කියන වචනයෙන් අපිට එතන බැඳීමක් කියලා සලකන්න පුළුවන් ඒකට නිකන් ආසාවක් ඇති වීම කියලා සලකන්න පුළුවන් ඒකට මේ ලැබෙන අරමුණටම තියෙන ආසාව ලැබෙන ප්‍රතිඵලයට තියෙන ආසාව ඒකම එතකොට බාධාවක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒකම තමයි නිකාන්තිය කියලා කියන්නේ. එතකොට අපි අර අபிජප්පා කියන එක ඕනම් අපිට ආසාව කියලා සැලකුවොත්, තෘෂ්ණාව කියලා සැලකුවොත් මේතන මේක ඊටත් වඩා එහා ගිය ආසාවක්, ප්‍රබල ආසාවක් වශයෙන් සැලකන්න පුළුවන්. ඒතර මේ වගේ අවස්ථාවකදී උනත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අපේ හිතේ තියෙන සමබරතාවය බිඳෙනවා. සම්පාරතාවය කැඩෙනවා. එහෙනම් මේ සමබරතාවය රැකගෙන මධ්‍යස්ත සිතින් භාවනාව කරගෙන යෑම තමයි එක්තරා අන්දමකින් කියනවා නම් පරිණත යෝගාවචරයේ ස්වභාවය. මොකද මූලික යෝගාවචරයක් නැත්නම් ආධුනිකයේ යම් හෝ ප්‍රතිඵලයක් ලැබුණාම ඒ ගැන ඕන්ට වඩා හිතනවා. ඒ ගැන ඕන්ට වඩා අධිතක්සේරු කරනවා. මොකද යාට අත්දැකීම් නැහැ. සමහරවිට පුංචි ලැබිච්ච සමාධිය ධානයක් කියලා හිතා ගන්නවා. එහෙමත් නැත්නම් පුංචි ලැබිච්ච අවබෝධය මාර්ගඵලයක් කියලා හිතා ගන්නවා. දැන් ඉතින් Taman සෝවාන් වුණාය, අනාගාමී වුණාය කියලා හිතා ගන්නවා. මොකද අත්දැකීම් නැහැ. ඒ නිසා ඒ වගේ තැන්වලදී පුදුමාකාර විදිහට නිහතමානී වෙන්න අවශ්‍යයි. ගුරු ඇසුර අත් නොහැර පවත්වන්න අවශ්‍යයි. ගුරුවරයා කෙරෙහි විශ්වාසය ගුරුවරයායි දන්නේ Taman දන්නේ නැහැ කියන ඒ ආකල්පය නිවැරදි ආකල්පය හිතේ පවත්වන්න අවශ්‍යයි. එහෙම නැත්නම් හුඟක් වෙලාවට අපි ගුරුවරයාව අව탁සේරු කරනවා. ඒ වගේම අපි අපිව අධි탁සේරු කරනවා. මොකද හුඟක් වෙලාවට මේ ලැබෙන ප්‍රතිඵල අපිට තමයි තේරෙන්නේ. කියන්නේ අපිට ගුරුවරයාත් එක්ක sannivedanaya කරන්නේ වචන හරහා. ඉතින් අපි කොහොමද හරියටම දන්නේ අපේ ප්‍රතිඵලය ගුරුවරයාත් අත්දැකලා තියෙනවා කියලා? ගුරුවරයාත් සාක්ෂාත් කරලා තියෙනවා කියලා. අපි ප්‍රබල සමාධියක් අත්දකිනකොට ඉතින් ඒකේ තියෙන විචිත්‍රත්වය, ඒකේ තියෙන ගැඹිරත්වය, ඒකේ තියෙන ගැඹුර ඉතින් අපිට ප්‍රබලව දැනෙන්න පුළුවන්. ඉතින් අපි යෝග ගිහිල්ලා අපේ ආචාර්යවරයාට කර්මස්ථානාචාර්යන් වහන්සේට කිව්වහම උන්වහන්සේ ඕක එච්චර ගණන් ගන්න නැත්තම් ඔන්නෝක පැත්තකට දාන්න කියලා කියනවා නම් එතකොට ඉතින් අපිට ඒ ගුරුවරයා කෙරෙහි සමාන වෙලාවට ඔන්න හිතේ ඇති වෙන්නේ අමනාපයක් එහෙමත් නැත්නම් සැකයක් මොකද මේ තරම් ප්‍රබල සමාධියක් ඇයි මේ අහක දාන්න කියන්නේ ඇයි මේ ඉවත් කරන්න කියන්නේ ඇයි මේ අවතක්සේරු ලක් කරන්නේ ඇයි ඒකට වටිනකමක් දෙන්නේ නැත්තේ එහෙමත් නැත්නම් අපිට අර මම කලින් කිව්වා වගේ අපිට විවිධාකාර සංඥා පේනවා බොහොම විචිත්‍ර සංඥා පේනවා ප්‍රබල සංඥා පේනවා ඉතින් අපි ඒවා ගිහිල්ලා ඔන්න ගුරුවරයාට විශ්වාස මේ විස්තර කරාම ඔවා හුදෙක් සංඥා අත්තල්ලා දාන්න කියලා ගුරුවරයා කිව්වහම එක්කම ඉතින් අපේ හිතේ විපලිසරකමක් ඇති වෙන්න පුළුවන්. මොකද අපිට අත්දැකීම් නැහැ. අපි ඒ අරමුණ නැත්තම් ඒ ප්‍රතිඵලය මධ්‍යස්ථ සිතින් දරා ගන්න දන්නේ එහෙමත් නැත්තම් ඒ අරමුණ අපිව මේ මුලා කළායි තියෙන්නේ. ඒ අරමුණ විශේෂයි අපේ අනවශ්‍ය බැඳීමක් අනවශ්‍ය වටිනාකමක් අපි දීලා තියෙන්නේ කියලා තේරුම් ගන්න අපිට නුවණ මුකුරා ගිල්ල නැහැ. ඒ නිසා ටික ටික යෝගාචරයෙන් පරිණත වෙන්න පරිණත වෙන්න මොන අරමුණ ලැබුණත් මොන ප්‍රතිඵලය ලැබුණත් හිත මධ්‍යස්ත වීම නැත්නම් උපේක්ෂාව පැවැත්වීම කියන එක දැනගන්න පුළුවන්. මොකද හුඟක් වෙලාවට මුල් කාලෙදි තමයි මේ මොන ප්‍රතිඵලය ගැන වුණත් ඕන්ට වඩා අධිසක්සේරු කරන්න යන්නේ. ඊට පස්සේ පස්සේ යා ටික ටික තේරුම් ගන්නවා. මේවා ඒ තරම්ම උඩ පැනින්න ඕන දේවල් නෙමෙයි ඕන් විදාකාරයෙන් උඩඟු වෙන්න දේවල් නෙමෙයි. මේවා හුදෙක් සංඥා නැත්නම් මේවා හුදෙක් මේ తాවකාලික ප්‍රතිඵල ඉතින් මේවා මගහරවගෙන මේවත් අතහැරගෙන తాවකාලික මට්ටම ඉවත් කරගෙන යා යුතු වෙනවා ඉදිරියට කියලා ඉන්නේ ආකල්පය ඇති කරගන්න කන් එක්තරාන්දමකින් අපේ හිතේ තණ්හාවක් ප්‍රතිඵලය අපේක්ෂා කරන ගතියක් බලාපොරොත්තුවක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ විදිහට බුදුරජාන් වහන්සේ අනුරුද්ධ සාමීන් වහන්සේට ඉදිරිපත් කළා තියෙනවා විපක්ලේශ 11ක්. ඉතින් මේ විපක්ලේශ 11ම ඉදිරිපත් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් සඳහන් කරනවා මේ රූප දැන් මේ මේ අවබෝධය තිබුණත් අවස්ථානුකූලව සමාධිය ලැබුණාම සමාධිමත් වුණාම ඇතැම් වෙලාවදී බුදුරජාණන් වහන්සේ කියනවා සමාධිය ප්‍රමාණවත් නැහැ ප්‍රබල නැහැ ඇතැම් වෙලාවට ඔන්න ඕන්ට වඩා සමාධිය ප්‍රබලයි يعني ලැබෙන ප්‍රතිඵලය කොහොමද එතනදී සම්වර කරගන්නේ? ඒ කියන්නේ අපි තුමු සමාධියක් වෙන්න ඕනේ. සමාධියක් ලබා ගන්න ඕනේ. හැබැයි ඒ සමාධිය කියන දුර්වල සමාධියක් නම් එතකොට ඒක එතරම්ම දැනෙන්නේ නැහැ. හැබැයි ඕන්ට වඩා ප්‍රබල වුණොත් එහෙම ඔන්න ඒක අස්සේ ගිහිල්ලා හිත හිර වෙලා හිත නිකන් අර ශීතකරණයක් අස්සේ දැම්මා වගේ මොකක්වත්ම කරගන්න බැරිව එතන නිකන් ලොක් වීමක්, එතන නිකන් හිරවීමක් ඒ නිසාම ආතති ගතවීමක් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් හුඟක් වෙලාවට විපස්සනා කරන යෝගාවචරයින් <clears throat> ටික ටික හිතේ නිදහසක් අත්දකින්නකොට එහෙමත් නැත්නම් හිත සංසිඳෙන්න ගත්තාම හිත අරමුණු වලින් නිදහස් වෙන්න ගත්තාම එතකොට ඕන්ට වඩා සමාධිය උත්සන්න වුණොත් ඒ සමාධිය හරහාම හිත ආතතිගත වෙනවා. හිතේ යම්සි දරතයක් වෙහෙසක් ඇති වෙනවා මේ සමාධිය හරහාම. මොකද මෙතෙන්ද දැන් සමාධිය කියලා කියන්නේ අර කලින් අපි පැවැත්වුවා වගේ අරමුණකට එල්ල කරපු හිතක් නෙමෙයි. ඒකාග්‍ර කරපු හිතක් නෙමෙයි. ඒ වගේම අරමුණක් තුල নিমগ্ন වෙච්ච මට්ටමකුත් නෙමෙයි. මෙතෙන් තියෙන හොඳට නිකන් අවධානය පැතිරිච්ච මට්ටමක්. එක අරමුණකවත් පිහිටන්නේ නැතිව අරමුණු වල පැන පැන යන්නේ නැතිව හැබැයි හාත්පස සැහැල්ලුවෙන් සරලව පැතිරිච්ච මට්ටමක්. ඒ මට්ටමේ අපි සැහැල්ලුවෙන් ඉන්නව වෙනුවට ගැඹුරු සමාධි පැත්තකට යන්න ගිහිල්ලා ඒ තුලින් හිතේ ආතතියක් ගොඩ නැගුණොත් චේතනත් අපේ හරියට පාර තේරුම් ගන්න. මොකද එහෙනම් එක පැත්තකින් කියනවා නම් අපි විපස්සනාවෙන් ඉදිරියට යනකොට අපිට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩු වීමක් තමයි සිද්ධ වෙන්නේ. මුලදී දිනන වැඩක් විමසීමක් විමර්ශනයේ යෙදීමක් ධම්ම විචයක් ඉතින් මේ වගේ කාරණා රැසක් ගැන හොඳ අවධානයෙන් ඒ කටයුත්ත ඉෂ්ට කරමින් අරමුණ හොඳට විනිවිද දකිමින් ඒ නුවණක් උපදව ගන්න උත්සාහයක් දරන අවස්ථාව පෙන්눔 කරනවා. හැබැයි ඉදිරියට යන්න යන්න හිත සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න එතෙන්දී හිත කිසිවක් උපාදාන නොකරන මට්ටමේදී එහෙමත් නැත්නම් අල්ල නොගන්න මට්ටමේදී හිතේ නිදහසක් භුක්ති විඳින මට්ටමේදී తాවකාලික විමුක්තියක් භුක්ති විඳින මට්ටමේදී අන්න ඒ தත්ත්වය බොහොම සැහැල්ලුවෙන් පාත්වන එක යෝගාචරයේ ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අන්දමින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරද්දී අන්තිමට ප්‍රකාශ කරනවා උන්වහන්සේ ත්‍රිවිධේන සමාධින් භාවේමි කියලා. ඒ කියන්නේ තුන් ආකාරයකින් මේ සමාධිය වැඩුවා කියලා දේශනා කරනවා. ඉතින් එතකොට මෙතන බොහෝ විට අපිට සමතේට බරව තමයි මේක විස්තර කරන්න වෙන්නේ. උන්වහන්සේ මේ විතර්කයයි ਵਿਚාරයයි කියන කාරණා දෙක මුල් කරගෙන ඔන්න එක අවස්ථාවක් පෙන්වනවා. ඊළඟට ප්‍රීතිය මුල් කරගෙන තවත් අවස්ථාවක් පෙන්වනවා. ඊළඟට වේදනාව මුල් කරගෙන නැත්නම් සැපයයි උපේක්ෂාවයි මුල් කරගෙන තවත් අවස්ථාවක් පෙන්වනවා. දැන් විතක්කේ ਵਿਚාරය කියන එක මේ පිටුම් දන්නවා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන්නේ ධානාංග නැත්නම් සමාධි අංග. මෙන්න මේ සමාධි අංග පහක් තියෙනවා නම් ඒක අපි ප්‍රථම ධානය වශයෙන් හඳුන්වනවා. සූත්‍රාන්ත ක්‍රමේදී සමාධි අංග තුනක් තියෙනවා නම් එතන විතක්ක ਵਿਚාර දෙකම නැත්තම් ඔන්න ඒක දෙවන ධානයත් ප්‍රීතියත් හැරුණාම සුඛ ඒකාග්‍රතාව සහිතව තුන්වෙනි ධානයත් සුඛයක් නැති වෙලා උපේක්ෂා ඒකාග්‍රතාවය සහිතව සතර ධානයක් විදිහට මේ වගේ වර්ගීකරණයක් සිද්ධ වෙනවා. කෙසේ නමුත් මේ විතර්කයයි ਵਿਚාරයයි හොඳින් තේරුම් අරගෙන ඇතැම් වෙලාවකදී විතර්කය සහිතව ਵਿਚාරය සහිතව සමාධිය පැවැත්වීමත් ඇතැම් වෙලාවට විතර්කය නොකර ඒ කියන්නේ අරමුණට හිත නැංගුවා ඒ කියන්නේ විතර්කය කරා හැබැයි ඊට පස්සේ නැවත නැවත විතරක කරන්න නැතුව නැවත නැවත අරමුණට හිත නැංවීමක් කරන්න නැතුව එතනම හිත පවත්වා ගනිමින් හිත නොසෙල්වී පවත්වා ගනිමින් ඒ තියෙන අවස්ථා හොඳට ਵਿਚාරශීලීව බැලීම එමන්දට සම්මර්ෂණය කිරීම ඔක කරන්න අපි විපස්සනාදිත් කරනවා ඒ කියන්නේ අරමුණට හිත නැංවුවාට පස්සේ දැන් අරමුණේ විචිත්‍රත්වය අරමුණේ විස්තර අරමුණ නිකන් කැඩිලා බිඳිලා යන ආකාරය අනුමුණ අනිත්‍යතර ලක්වීම ඒවා බලන්න නිකන් විමර්ශනශීලීව ඉන්න අවශ්‍යයි. පුංචි කුතුහලයක් සහිතව ඉන්න අවශ්‍යයි. හැබැයි නැවත නැවත හිත අරමුණ නැංවීමක් කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද නිකන් අර එකම තැන වගේ තමයි අලුත් අලුත් අරමුණු පහළ වෙන්නේ. එක එක පැත්තකින් අපිට කියන්න පුළුවන් මෙතනත් විතර්කයක් තියෙනවා කියලා. මොකද අලුතෙන් අලුතෙන් පැමිණෙන පැමිණෙන අරමුණට අපි හිත නංවනවා. හැබැයි ලොකුවට එතන අර හිතේ ලොකු ස්ථානීය වශයෙන් වෙනසක් නැති නිසා ලොකුවට එකේ අර විතර්ක කරන ස්වභාවයක් පේන්නේ නැහැ. නිකන් එක තැනක පවත්වගෙන ඉන්නා වගේ තමයි දැනෙන්නේ. හැබැයි අරමුණ නිරන්තරයෙන් වෙනස් වීම අරමුණේ සිද්ධ වෙන ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය ඒවා අපි ඔක්කොම බලාගෙනමින් ਵਿਚාරශීලීව තමයි කාලය ගත කරන්නේ. ඉතින් එතෙන්දී අපිට කියන්න පුළුවන් මේක ඇවිල්ලා විතර්කයේ රහිත, ਵਿਚාරයේ සහිත අවස්ථාවක් කියලා. ඇතැම් වෙලාවට ඔන්න ඒ අරමුණු සියල්ල අහෝසි වෙලා ගියා. සමනයට ලක් වුණා. දැන් කිසිම අරමුණක් නැහැ. ඒ தත්ත්වය තුළ ඔන්න සැහැල්ලුවෙන් ඉන්නවා. එතකොට එතන ਵਿਚාරයක් නැහැ, විතක්කයක් නැහැ. හැබැයි හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය தත්වයන් අපිට සමතය මුල් කරගෙනත් කතා කරන්න පුළුවන්, විපස්සනා මුල් කරගෙනත් කතා කරන්න පුළුවන්. ඉතින් වගේ தත්වයකදී අපි හිතමු යම්ස කෙනෙක් අපි තුමු වේදනානුපස්සනාවක් වඩනවා. ඒ වේදනානුපස්සනාව වඩනකොට එයා නැවත නැවත මේ මතුවෙන මතුවෙන සැප වේදනාවන්, දුක් වේදනාවන්, උපේක්ෂා වේදනාවන් බලබලා හිටියා. එතකොට එතන කැපිපෙනෙන විතර්කයේ යෙදීමක්, ਵਿਚාරයේ යෙදීමක් සිද්ධ වුණා. හැබැයි ඊට පස්සේ ඔන්න මතුනේම අපි හිතමු දුක් වේදනාවන්. ඒ දුක් වේදනාවකට ඔන්න හිත හොඳට දැන් අවධානය යොමු කරගෙන බලාගෙන හිටියා. හැබැයි දැන් අලුතෙන් අලුතෙන් එන ගතිය නැහැ. අර තියෙන තියෙන දුක් වේදනාවම නිකන් කැඩිලා බිඳිලා යන ආකාරයක් ඒක සමූහයක් බවට පත් වීමක් තමයි බලමින් ඉන්නේ. එතකොට අර නැවත නැවත අරමුණු නැංවීමක් ලොකුවට දැනෙන්නේ හැබැයි හොඳට ਵਿਚාරශීලීව. එතන ඉන්න ගතියක් තියෙනවා. එතකොට ඔන්න ඔය දෙවැනි අවස්ථාව තමයි අපි ගත කරන්නේ. ඉතින් මේවත් ධ්‍යාන වශයෙන් සලකන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම විපස්සනා ධ්‍යාන ගැන ධර්මයේ සඳහන් වෙනවා. එහෙම නැත්නම් විශේෂයෙන්ම ඔය මහා සිසාඩෝ ස්වාමීන් වහන්සේම දේශනා කරනවා. අර අරමුණු නැත්නම් නැවත නැවත මේ මතුවෙන මතුවෙන අරමුණට හිත නංවමින් ඒක ਵਿਚාරයට ලක් කරමින් විමසීමට ලක් කරමින් ඉන්න ඉන්න අවස්ථාවට තමයි ධානයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊපස්සේ අරමුණට හිත නැංගුවාට පස්සේ ඒක විමසා බලමින් විතරක් ඉන්න අවස්ථාව ඔන්නය දෙවනි පංචක ණය ක්‍රමය අනුව දෙවනි ධානයේ වශයෙන් සලකන්න පුළුවන්. ඊට පස්සේ හිතන්න අපි යම් අවස්ථාවක දැන් අරමුණ නොපෙනී ගියා අරමුණ ගෙවිලා ගියා. හැබැයි අපි හිත එතනට යොමු කරගෙන බලාගෙන ඉන්නවා. එතෙන්දි විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ. සැහැල්ලුවෙන් අපි මේ අවස්ථාව භුක්ති විඳිනවා. ඒ අවස්ථාව භුක්ති ඒ මට්ටම එතකොට ඔන්න කෙනෙකුට මෙන්න මේ තුන්වෙනි අවස්ථාව අවිතක්කම්පේ අවිචාරං සමාධින් භාවේසින් කියන මට්ටම වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සප්පීතිකම්පි සමාධින් භාවේසින් නිප්පීතිකම්පි සමාධින් භාවේසින් කියලා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට හිත ප්‍රීතිය සහිතව ඉන්නවා ප්‍රීතියක් තියෙනවා යාට. හැබැයි ඇතැම් වෙලාවට ප්‍රීතියක් නැහැ. ඉතින් ඔන්න වගේ தত্ত্বයන් ප්‍රීතියක් සහිත මට්ටමක්, ප්‍රීතියක් රහිත මට්ටමක් ඇති වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකේදීම කොහොමද අපි සමාධිය අත්දකින්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාත සහගත සාත සහගතම්පි සමාධින් භාවයේසින් උපේක්ඛා සහගතම්පි සමාධින් භාවයේසින් ඒ කියන්නේ දැන් සුවබර අන්දමකින් සැහැල්ලු අන්දමකින් සැපවත් අන්දමකින් සමාධිය පවත්වනවා. හැබැයි ඒක ටිකක් එහාට යනකොට පරිණත වෙනකොට ඒක උපේක්ෂාවකට හැරිලා උපේක්ෂා සහගතව සමාධිය පවත්වනවා. ඉතින් ඒකත් විපස්සනාදී වෙන්න පුළුවන්. අපි හොඳට අරමුණ විනිවිද යනකොට අරමුණේ විස්තර පේනකොට ඒ අපේ පරිශ්‍රමය සාර්ථක වෙනකොට ලොකු ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. සතුටක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔන්න හිත විසින්ම මේ කටයුත්තේ නිරත වෙනවා අපිට ලොකු දෙයක් කරන්න නැහැ. එතකොට ලොකු ප්‍රීතියකින්, සැහැල්ලුවකින්, ප්‍රමෝදයකින් ඒක දිහා බලාගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ඊට පස්සේ දැන් ඕක සමනයට ලක් වෙලා අරමුණ නිකන් නොදෙනී ගිහිල්ලා එහෙමත් නැත්නම් අරමුණ මේ සිද්ධ වෙන දේ ගැන හිත තුල උපේක්ෂාව තව තව වැඩෙන්න වැඩෙන්න අර ප්‍රීතිය පහව ගිහිල්ලා සැපය වෙනුවට උපේක්ෂාව සහගතව ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ උපේක්ඛා සහගතම්පි සමාධින් භාවයේසින් කියනකොට ඉතින් ඒක සෑහෙන්න අපිට විස්තර විභාග වලට යන්න පුළුවන්. ඒක අපිටම අනිමිත්ත සමාධියක්, අපපනිත සමාධියක්, ශුන්‍ය සමාධියක්, ඒ වගේ මට්ටම් වලදී පවා තියෙන ඉතින් උපේක්ෂාව මුල් කරගත්ත මට්ටමක්. ඉතින් ඔන්න වගේ විවිධ අන්දමකින් සමතේ වේවා විපස්සනා වේදී වේවා මේ වගේ අපිට මේ සමාධි ක්‍රම සමාධියේ වර්ගීකරණ හඳුනා ගන්න පුළුවන්. ඒතර පින්වත්නි මේ වගේ දැන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කටයුතු කරපු ආකාරය නැත්නම් ඒ බෝධිසත්ව අවදීදී හොඳට මේවා විමසා බලමින් ඉගෙන ගනිමින් උපක්ලේශ තේරුම් ගනිමින් ඒවා මගහරවමින් හිත සමබර කරමින් ටික ටික සාර්ථකත්වයේ ලැබපු ආකාරය විස්තර කරලා දීලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ඒ සාර්ථකත්වයේ ලැබුව අය තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාය ඥානංච පනමේ දසනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාත් අයමන්ති මාජාති නතිදානි පුනම් භවෝති කියලා බුදුරජාණන් වහන්සේ අන්තිමට දේශනා කරනවා කොහොමද තමන් වහන්සේ සාර්ථකත්වයට ලක්ුණේ කොහොමද බුද්ධත්වයටපත් උනේ සම්මා සම්බුද්ධත්වයටපත් උනේ කොහොමද මේ විදිහට හොඳට ප්‍රඥාවන්තව කටයුතු කිරීම හරහා කියලා දේශනා කරනවා ඉතින් මේ නිමින් තමයි ඇත්තටම මේ උපක්කේස සූත්‍රය අවසන් වෙන්නේ ඉතින් මේ උපක්ඛේ සූත්‍රයේදී අපිට හම්බ වෙච්ච තවත් චරිත කීපයක් ගැන මම හිතුවා පුංචි කාරණා කීපයක් මතක් කරන්න. දැන් අර බොහොම සමගි සම්පන්නව හිටිය ඒ ස්වාමීන් වහන්සලා තුන්නම. ඒ කියන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඊළඟට නන්දිය ස්වාමීන් වහන්සේ කිම්බිල ස්වාමීන් වහන්සේ. ඒ වගේමයි අර බුදුරජාන් වහන්සේ කලින් මුණ ගැහිච්ච බහු කියන ස්වාමීන් වහන්සේ. මෙන්න මේ ස්වාමීන් වහන්සලා ගැන යම් විස්තරයක් තේර ගාථාවල සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවකදී අය කිම්බිල කියන ස්වාමීන් වහන්සේ ගැන ප්‍රකාශයක් උන්වහන්සේ කරනවා උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ පාචීන වංශ දායම්හි සත්‍ය පුත්තා සහායකා පහයානප්පකේ භෝගේ උංචා පත්තා ගතේ රත ආරද්ධ වේරියා පහිතත්තා නිච්ඡන් දල්හ පරක්කමා රමන්ති ධම්ම රතියා හිත්වාන ලෝකයන් රතින්ති. ඉතින් මේ විදිහට අර උන්වහන්සේලා මේ පාචීන වංශ කියන කොටසේ උන්වහන්සේලා තුනමම තුන්දෙනාම අර බොහොම සමගි සම්පන්නව ඒ උන්වහන්සේලාට තිබිච්ච ශාක්‍ය රජ කුලයේ තිබිච්ච සියලු සම්පත් අත්හැරලා දාලා මේ පිඬු පිඬුසිඟා වඩමින් පාත්‍රය ලැබිච්ච දෙයකින් සෑහීමකටවත් පත් වෙමින් මේ කටයුතු කරපු ආකාරය උන්වහන්සේ සිහි කරනවා. ඒ වගේම හොඳ වීරයක් සහිතව නිවනට යොමු සිත් ඇතිව කටයුතු කරපු ආකාරය උන්වහන්සේ සිහි කරනවා. එතකොට මේ ලෞකික විවිධාකාර ඒ විවිධ ආලම්බණයන්ගේ මේ විවිධ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ ඇල්ම අත්හැරලා දාලා කොහොමද ධර්මයට හිත අලවා ධර්මයට බැඳිලා ධර්මානුධර්ම ප්‍රතිපදාව ගත කරේ කියලා උන්වහන්සේ ඒ තමන් වහන්සේගේ තේරගතාවල සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ බගු ස්වාමීන් වහන්සේගේ එක්තරා ලස්සන සංසන්දයක් පෙර ගාතාවල එනවා. උන්වහන්සේ කියනවා එක්තරා වේලාවකදී මට ලොකු තීන මිද්දයක් ඇති වෙලා තිබුණා. ඉතින් මම විහාරෙන් එළියට ආවිලා සක්මනට පිවිසුණා. සක්මන් මළුවට පිවිසුණා. හැබැයි සක්මන් මළුවේදී මාව බිමට වැටුණා. ඒ කියන්නේ ඇදගෙන වැටුණා. ඒ කියන්නේ උන්වහන්සේට ලොකු නිදිමතක් වගේ දබාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් නිදිමතේම තමයි සක්මනට ගිහිල්ලා තියෙන්නේ. මේ මං තාත්තා සමහරවිට සක්මනේදී නිින්ද ගියක් දන්නෙත් නැහැ. කොහොම හරි ඔන්න සක්මනේදී අදගෙන වැටුණා. ඊට පස්සේ ඔන්න උන්වහන්සේ කියනවා මම මේ වැලි පිහදාගෙන අවයවයන් පිරිමැදගෙන ආයෙත් සක්මනට නැංගා. ආයෙත් සක්මනට පිවිසුණා. ඊට පස්සේ ආයෙත් හොඳට මම සක්මන් මළුවේ සක්මන් කළා. එහෙම සක්මන් කර කර ඉන්නකොට ඔන්න මට හොඳට මානසිකාරය පවත්වන්න පුළුවන් වුණා. යෝනිසෝ මානසිකාරය ඉපදුණා. ඒ හරහා ඔන්න ආදීනව පේන්න ගත්තා, නිබ්බිදාවක් පහළ වුණා. ඒ හරහා ඔන්න හිත නිදහස් වුණා. ඒ ධර්මයේ තියෙන සුධර්මතාවය දැන් බලන්න. මම අර වගේ විද්‍රෝපගත මට්ටමක කලින් හිටියේ. එහෙමත් නැත්නම් මේ එපා වීමක හිටියේ, කම්මැලි කමක හිටියේ. කම්මැලි කමේමයි සක්මනට ගියේ. ඒ නිසාම ඔන්න ඇදගෙන වැටුණා. හැබැයි මම කොහොම හරි ආයෙත් වැලි පිහිදාගෙන අවයවයන් පිරිමැදගෙන අතපය අතගාලා ඔන්න ආයි මම නැගිටලා වැඩේ කරා. වැඩේ කරාට පස්සේ මෙන්න සාර්ථක වුණා. යෝනිසෝ මනසිකාර්යය පහළ වුණා. ඒ නිසාම ඔන්න ආදීනව තේරුම් ගෙහිලා නිබ්බිදාව පහළ වෙලා හිත නිදහස් වෙලා ඔන්න මම මේ ත්‍රිවිද්‍යාවන් ලැබුවා අරහත්ත්වයටපත් වුණා. දැන් අනුරුද්ධ සාමිනාසය ගැන ඇත්තටම ලොකු විස්තරයක් එනවා. මම කෙටියෙන් කාරණා කීපයක් පමණක් මෙතනදී මතක් කරන්න මතක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ පිටුන් දන්නවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් උන්වහන්සේ කරමින් හිටිය විතර්ක හතක් ගැන. ඇතම් සූත්‍රවල අංගුතර නිකාය සඳහන් වෙනවා. ඒ උන්වහන්සේ මතක් කරගන්නවා මේ ධර්මය ඇත්තටම ගැළපෙන්නේ අල්පේච්ඡතාවයෙන් කටයුතු කරන කෙනෙකුට මේ ධර්මය හරියන්නේ සන්තුෂ්තියෙන් ජීවත් වෙන කෙනෙකුට හිතේ සතුටින් සැහැල්ලුවෙන් ලද දෙයින් සතුට වෙලා ජීවත් වෙන කෙනෙකුට ඒ වගේමයි මේ ධර්මය ගැලපෙන්නේ සාර්ථක වෙන්නේ හොඳ වීරවන්ත කෙනෙකුට. ඒ වගේමයි මේ ධර්මය ගැලපෙන්නේ විවේකයට බර කෙනෙකුට. ඒ වගේමයි මේ ධර්මය සාර්ථක වෙන්නේ ප්‍රඥාවන්ත කෙනෙකුට. ඒ විදිහට මේ ප්‍රධාන විතර්ක හතක් මුල් කරගෙන උන්වහන්සේ ටිකක් කල්පනා කර කර ඉන්නවා. ඒ වගේමයි හිත සමාධිමත් සමාහිත වූ කෙනෙකුටයි මේ ධර්මය ගැලපෙන්නේ. කියලා. ඉතින් මේ වගේ උන්වහන්සේ කල්පනා කර කර ඉන්නවා මේ ධර්මය ගැලපෙන්න නම් හිතේ තියෙන්න ඕන ස්වභාවය ගැන. මහා පුරුෂ විතර්ක සූත්‍රය කියලත් ඉතින් ඔය කාරණාවට සඳහන් කරනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය අනුරුද්ධ සාමින් වහන්සේ කල්පනා කර කර ඉන්නකොට ඕක දකිනවා භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ 이르දියෙන්ම වැඩම කළා අනුරුද්ධ සාමින් වහන්සේට අටවෙනි විතර්කයේ ඉදිරිපත් කරනවා. ඒ අටවෙනි විදර්කය තමයි නිප්පපංචතාවය. ප්‍රපංච නොකර සිටීම කියන කාරණය. ඒකට ප්‍රපංච නොකර සිටීම කියන එක දැන් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරාම ඒ ප්‍රපංච නොකර සිටීම ගැන දැන් ඔන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මතක් කරගෙන ඒ නිප්පංච தත්වයේ තුලින් තමයි උන්වහන්සේ අරහත් වෙන්නපත් වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අරහත් වෙන්නපත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුමාකාර කෘතවේදීත්වයකින් ඒ කාරණාව සිහි කරනවා මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ මනෝමයේන කායේන ඉද්ධා උපසංකමී මං අර විවිධාකාර විතර්ක හිතමින් කල්පනා කර කර ඉන්න වෙලාවේදී මගේ ඒ සංකල්පනාවන් දැනගෙන ඒ මේ ලෝකේ අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ මනෝමය කයකින් මං ඉදිරියේ පහළ වුණා යදා මේ අහු සංකප්පෝ තතෝ උත්තරී දේශයි. ඉතින් මම කල්පනා කර කර හිටිය දේවල් වලට මැත්තේහි ඒවත් අභිභවා ගිහිල්ලා ඊට වඩා දෙයක් බුදුරජාන් වහන්සේ මට කියලා දුන්නා. නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං මදේශයි. ඒ නිප්පපංචේහි ඇලුන භාගතුන් වහන්සේ ප්‍රපංච කිරීම දුරු කරපු භාගතුන් වහන්සේ. ප්‍රපංච නොකර සිටීමේහි ඇලුණු භාගතුන් වහන්සේ ඒ ප්‍රපංච නොකර සිටීමේ අගය මට කියලා දුන්නා. තස්මාහං ධම්ම මඤ්ඤාය විහාසින් සාසනේ රතෝ. තිස්සෝ විඤ්ඤා අනුප්පත්තා කතං බුද්දස්ස සාසනං. මේ කාරණාව මම තේරුම් අරගත්තා. විතර්ක මම පැත්තකින් දැම්මා. ප්‍රපංච දුරු කළ දැම්මා. ප්‍රපංච සමනය කළා. නිප්පංචයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන මමත් ඔන්න මම අරහත්ත්වයටපත් වුණා ත්‍රිවිද්‍යාව පහළ කරගත්තා. මමත් බුද්ධ ශාසනය සමෘද්ධිමත් කරගත්තා. කියලා මේ අනුරුද්ධ සාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා ඉතින් බුදුරජාණන් වහන්සේට ස්තුතිපූර්වකව ගාථා දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේලා සෑහෙන ප්‍රයත්නයක් දරලා විවිධාකාර බාධාවන් හරහා ගිහිල්ලා උත්සාහයෙන් කටයුතු කළා නුවණ යොදවලා ලබාගත් ප්‍රතිඵලයන් තමයි එදා තිබිලා තියෙන්නේ. ඒ නිසා අදටත් අපිට මේ බඳුම මාර්ග තමයි යන්න තියෙන්නේ. එහෙම නැතුව අපි ප්‍රාර්ථනා කරුව පමණින් නැත්නම් අඩු වේගයක් වදපු පමණින් නිකන් අහපු පමණින් මේ දේවල් ලැබෙන එකක් නෑ. අපිත් ඒ නිසා මේ දේවල් අහලා හොඳට මේ දේවල් තුළ යෙදিলা කටයුතු කළා නුවණ පාවිච්චි කළා ඉන්ද්‍රිය සමතාවයන් පවත්වලා ලබාගත යුතු සත්‍යයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ මහා ශ්‍රාවකීන් වහන්සේලා මේ අරහත් අරහත්ත්වයටපත් වූ ඒ එදා හිටපු මහරහතන් වහන්සේලා කොයිතරම්නම් පරිශ්‍රමයකින් මේ කටයුත්ත ඉෂ්ට කරගෙන තියනවද? ඒ කටයුත්ත ඉෂ්ට කරද්දී උන්වහන්සේලා කොයිතරම්නම් බාධාවන් මැඩගෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවද? ඊට පස්සේ ඒකේ සාර්ථකත්වය සාක්ෂාත් කරගෙන තියෙනවද? ඒ නිසා ඒ කාරණා කාරණාවනුත් අපේ සිහියට කැඳවාගෙන අද ධර්ම දේශනාව මම સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් ඉතින් ඒ නිසා මේ උපක්ලේශමු සූත්‍රය මුල් කරගෙන අපි ඉගෙන කියාගත්ත මේ කරුණු මේ උපක්ලේශයන් අපේ භාවනාවේ යෙදෙන අවස්ථාවන් වලදී ඒ උපක්ලේශයන් දුරු කරගෙන අපේ භාවනාව සාර්ථක කරගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.